ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ අමෝහය ශෝබන චෛතසිකයක් නොවන්නේ මන්ද? අමෝහය ශෝබන චෛතසිකයක් තමයි. ශෝබන සාධාරණ නෑ. ඒක පටලව ගන්න එපා. අමෝහය ශෝබන චෛතසිකයක්. දැන් අපි කතා කරන්නේ ශෝබන චෛතසික ගැන තමයි. හැබැයි ඒවා තියෙන ශෝබන සාධාරණ කියලා දහනවා. ශෝබන සාධාරණ කියන්නේ හැම කුසල් සිතකම අනිවාර්යයෙන් යෙදෙනවා. එතකොට අමෝහය සෝබන චෛසිකයක් නමුත් සෝබන සාධාරණ නොවේ. ඒ කියන්නේ හැම කුසල් සිතකම යෙදෙන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්වල විතරයි දැන් දැන් ප්‍රධාන කුසල් සිත් අටගත්තන් පස්සේ සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත කියලා කොටස් දෙකක් ඊට පස්සේ උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික වශයෙන් ගත්තාන් පස්සේ එතකොට ඥාන සංප්‍රයුක්ත සිත් හතරයි ඥාන විප්‍රයුක්ත සිත් හතරයි එතකොට ඥාන සංප්‍රයුක්ත සිත් හතරයි විප්‍රයුක්ත සිත් හතරයි දෙකම කුසල් සිත් තමයි කුසල් සිත් උනාට ඥාන සංප්‍රයුක්ත සිත් හතරේ විතරයි අමෝහයේදී අර ඥාන විප්‍රයුක්ත සිත් හතරේ අමෝහය නැ අලෝභ ද්වේෂ දෙක විතරයි ඒ නිසා ඥාන විප්‍රයුක්ත සිත් ද්වි හේතුකයි ඥාන සංප්‍රයුක්ත සිත් ත්‍රි හේතුකයි. ඒතර සෝබන චෛතසිකයක් තමයි. නමුත් සෝබන සාධාරණ නැහැ. හැම කුසල්සිතකම යෙදෙන්නේ ඒ නිසා ඒක සෝබන සාධාරණ නැහැ කියනවා. එහෙම නැතුව සෝබන චෛතසිකයක් නෙමෙයි කියලා නෙමෙයි. ඒක පටලවා ගන්නට එපා.